පිරිත් කීම පිරිත් කීම වනාහි වෙදකමට තරමක් සමාන දෙයකි. එය ලාභ අපේක්ෂාවෙන් කට්ටඩිකමක්සේ කිරීම නුසුදුසුය. එහෙත් ඒ ජනයාට යහපතක් වන පරිද්දෙන් කළ යුතුය. සුදුසු පරිදි නොකියන පිරිතෙහිද අනුහසක් බලයක් නැත. පිරිත කිය යුතු ආකාරය ආටානාටිය සූත්‍ර අටුවාවෙහි මෙසේ දැක්වෙයි. අත්තම්පි පාලිම්පි විසංවාදෙත්වා සබ්බසෝවා පන අපගුණං කତ୍වා බනන්තස්සහි පරිත්තං තේජේවන්තං න හෝති සබ්බසෝ පගුණං කତ୍වා බනන්තස්සේව තේජවන්තං හෝති ලාභ හේතු උග්ග හෙත්වා හනත්තස්සාපි අත්තං න සාදේති නිස්සරණ පක්ඛේ තත්වා ඉමං පරිත්තං මෙත්තං පුරේචාරිකං කତ୍වා බනන්තස්සේව අත්තාය හෝති දීගනිකා අට කතාව 706 පිටුව තේරුම අර්ථයත් පාලියත් වරදවා හොඳින් ප්‍රගුණ කර නොගෙන කියන්නහුගේ පිරිත ආනුභාව සම්පන්න නොවේ. සර්වාකාරයෙන් ප්‍රගුණ කර කියන්නහුගේ පිරිතම ආනුභාව ඇත්තේ වෙයි. ලාභේ හේතු කොටගෙන කියන්නහුගේ පිරිතෙන්ද අර්ථ සිද්ධිය නොවේ. නිස්සරණ පක්ෂයේහි සිට මෛත්‍රිය පෙරතු කොටගෙන කියන්නහුගේ පිරිතම අර්ථ සිද්ධිය කරන්නේය. පිරිත් කියන ඇතැමුන්ට පිරිත හරියටම පාඩම් නැත. අල්ප අකුර මහ ප්‍රාණ කොට මහ ප්‍රාණ අකුර අල්ප ප්‍රාණ කොටද කියති. වචන මැදින් කඩා එක වචනයේ වචන දෙකක් කොටද කියති. එක් වචනයකට අකුරක් අනෙක් වචනයකට එකතු කර කියති. සග්ගේසු වායං යනු සග්ගේ සුවායන් යයි කීම වචනයක අකුරක් අන් වචනයකට එකතු කිරීමය. මහා කාරුණිකෝ යන්න මහා කාරුණිකෝ යයි කීම වචනය දෙකට කඩා කීමය. එසේ කියන පිරිතෙහි අනුහසක් නැත. පාඩම් හරියට ඇතද තේරුමක් නොදැන කියන පිරිතෙහිද අනුහස නැත. පාඩමත් හරියට ඇතිව තේරුමත් දැන කියන පිරිත වුවද මෛත්‍රිය පෙරදරි නොකොට ලාභ අපේක්ෂාවෙන් හෝ මිනිසුන්ගේ කරදරයෙන් ගැලවීමේ අදහසින් හෝ කියන්නේ නම් එහිද අනුහස නැත විහාරයේදී හෝ ගේකට පැමිණ හෝ පිරිත් කියන්නට ආරාධනා කළහොත් කීම සුදුසුය. පිරිත් නූල්, පිරිත් පැන්, පිරිත් තෙල් මිනිසුන්ගෙන් ගෙන ආ කල්හි ඔවුන්ගේම නූල් වලට වතුර වලට තෙල් වලට පිරිත් කර දිය යුතුය. විහාරයේ උදකං වා අත්තනෝ සන්තකං සුත්තං වා දේති දුක්ඛඨං සමන්ත පාසාదికා 337 පිටුව. යයි විහාරයේ දිය හෝ තමා අයත් නූල් හෝ දෙයිනම් දුකුලා ඇවත් යයි දක්වා ඇත්තේය. විහාරයේ වතුරය කියනුයේ භික්ෂූන්ගේ ප්‍රයෝජනීය පිණිස භාජනවලට ගෙනවිත් තබා ඇති වතුරය. විහාරස්ථානයේ ලිං පොකුණු වලින් ගිහියෝ වතුර ගෙනත්නම් ඒවා පිරිත් කර දීම සුදුසුය. අමනුෂ්‍ය උපද්‍රව දුරු කිරීමට පිරිත් කීම සුදුසුය. එය කල යුතු පිළිවෙල දක්වා ඇත්තේ මෙසේය. යමෙකුට අමනුෂ්‍ය දෝෂයක් ඇත්තේ නම් ඔහුට මෙත්ත සුත්ත දජග්ග සුත්ත, රතන සුත්ත යන මේ සූත්‍ර තුන හත් දිනක් කිය යුතුය. හත් දිනක් කිය යුතුය කියනුවේ රෑ දවල් දෙකෙහි නොනවත්වා කීම නොව දවසට වර බැගින් හෝ දෙවර බැගින් හෝ කීමය. මෙසේ පිරිත් කියන කල්හි සමහර විට දෙතුන් දිනකින්ම අමනුෂ්‍යයා යනු ඇත. සතියක් පිරිත් කීමෙන්ද නොගියහොත් ආටානාටිය සූත්‍රය කිය යුතුය. ගෙයි හිඳ පිරිවර කොට හිඳ මෛත්‍රිය පෙරතු කොටගෙන පිරිත කිය යුතුය. පළමුවෙන් ආතුරයාට සිල් සමාදන් කරවා සීලේහි පිහිටි ආතුරයාට පිරිත කිය යුතුය. එසේ කරන කලෙහි සමහර විට භූතයා ආතුරයා හැර යනු ඇත. ඇතැම් භූතයෝ එපමණකින්ද නොයති එයින්ද භූතයා නොයේ නම් ආතුරයා විහාරයට ගෙන්වා සෑ මළුවෙහි හිඳුවා මල සුන්වල මල් ආදිය පූජා කරවා පහන් දල්වවා සෑ මළුව හැමද මංගල ගාථා සජ්ජායනා කළ යුතුය සියලු භික්ෂූන්ට එහි රැස්වන ලෙස හඬ නැගිය යුතුය සමීපයේ වෙසෙන සියලු භික්ෂූන් එහි පමුණුවා ගත යුතුය ඉක්බිති විහාරයට සමීප තැනක පිහිටි දෙවියෙකු ඇතයයි සැලකෙන දෙටු ගසක් වෙත ඔබගේ පැමිණීම මහා සංඝයා වහන්සේ බලාපොරොත්තු වෙතිය කියා දෙවියාට දැන්වීමට දූතයෙකු යැවිය යුතුය සංඝ sannipāta ස්ථානයට දෙවියන් පැමිණිය යුතුය ඉක්බිති අමනුෂ්‍යයා ආවේශ වී සිටින්නහුගෙන් නුඹේ නම කුමක්දයි විචාල යුතුය භූතයා නම කියනු ඇත. ඉන්පසු ආතුරයාගේ නමගෙන කතා නොකොට භූතයා කී නමගෙන එනමින් ඔහුට කතා කොට ඔබ මේ මල් පහන් සුවඳ දුම් පිදීමේ පින් අනුමෝදන් වන්න. ඔබට පඳුරු පිණිස මහා සංඝයා වහන්සේ මංගල ගාථා සජ්ජායනා කළහ. ඔබ මහා සංඝයා කෙරෙහි ගෞරවයෙන් මේ ආතුරය අත්හැර යන්න යයි කිය යුතුය. සංඝයා එසේ කී කලෙහි භූතයා යා යුතුය. එයින්ද භූතයා ආතුරයා හැර නොයේ නම් දෙවියන් අමතා මේ අමනුෂ්‍යයා අපගේ කීමට අනුකූල නොවන්නේය. එබැවින් අපි බුද්ධ ආඥාව කරන්නෙමු යයි හඬ නගා ආටා නාටිය සූත්‍රයේ සජ්ජායනා කළ යුතුය. මේ විනය අටුවාවෙහි හා දීඝනිකාය අට කතාවෙහි 707 පිටුව හි දක්වන ලද පිරිත් කීමේ වතය ආටානාටි ආරක්ෂාවටය කියා වෙසවුණු මහ රජතුමා දුන්නේ විපස්සිස්ස නමත්තු යනාදී ගාථාවේ පටන් තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විචාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යන්න දක්වා ඇති පාළියය එවං මේ සුතං යනාදිය හය අයංකෝ මාරිස ආටානාටියා රක්කා යනාදිය ආරක්ෂා පිණිස සජ්ජායනා කළ යුතුය. එය පිරිතට අයත් නොවේ.